ධර්මානුශාසනාව විසක් ධර්මදේශනා මාලාවේ අද දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ වෙසක් ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව සූවිසි විවරණ ධර්මානුශාසනා මාලාවට අදාළව 11 වන නියත විවරණේ සහ සුමේධ බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්ඛදං ධම්මස්සවනේ කාලෝ අයං භදන්තා ධම්මස්සවනේ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සා පදුමුත්තරස් අපරේන සුමේදෝ නාම නායකෝ දුරාසදෝ උග්ගතේජෝ සබ්බලෝකුත්තමෝ මුනි සාදු සාදු සාදු විසක් සමය තුල ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් Taman දන්න ආකාරයෙන් බුදුන් පිළිමට සෝදානම් සිටින බෞද්ධ පින්නතුන් ඇතුළු කොට ඇති සමස්ත ಜಾති ආගම් වලට අයත් සදහවතුනි හිතවතුනි පින්නතුනි තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට වරම්ගත් බුදුරුව විසදෙනා පිළිබඳව ඒ නියත විවරණ පිළිබඳව තමයි අපිට මේ දවස්වල ධර්මදේශනා මාලාව පැවරී තිබෙන්නේ ඔබට මේ පිළිබඳ තොරතුරු දැනගැනීම අවශ්‍ය නම් කුද්දක නිකායේ බුද්ධ වංශය සහ චර්යා පිටකේ කියනා වූ මේ කොටස කියවීම තුළින් එහි මේ බුදුවරු 25 දෙනා පිළිබඳ තොරතුරු සමග බුදුරජාණන් වහන්සේගේ පාරමිතා 10 පිළිබඳ තොරතුරු තියෙනවා චර්යා පිටකේ මේ බුද්ධ වංශ පාළියෙන් උපුටාගත් කොටස තමයි ශ්‍රී ලංකාවේ සද්ධර්ම රත්නාවලිය නමින් ලියවිලා තියෙන දර්ශනීයන් අතින් එහිදී ඒ මේක ගද්දීන් පද්දීන් නෙවෙයි ගාථාවෙන් නෙවෙයි කථාන්තර වශයෙන් මේ විවරණ පිළිබඳව තිබෙනවා. ඒ ඕනකනකින් ඔබට කියවා කියවාගෙන මේ දේවල් තව වඩා පැහැදිලි කරගන්න පුළුවන්. එහිදී තථාගත බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ විවරණ ලැබීම පිළිබඳ කළ විවරණයක් ආශ්‍රයෙන් තමයි මේවා සඳහන් වෙලා තියෙන්නේ. සමස්තේ පරිහරණය කරනකොට මට තේරෙන දෙයක් තමයි මෙහි සඳහන් වෙන්නේ සමාන දෙයක්. මෞපියන් කවුද? උපදුනේ කොහෙද? මංගල ධර්ම දේශනාවක් කළේ කුමක්ද? අග්‍රශ්‍රාවකීන් කවුද? මේ තොරතුරු ටික තමයි මේකේ තියෙන්නේ. ඒ යුගයට නම් වශයෙන් වෙනස් වෙලා. ඒක හැම විටම හැම බුදුරයෙකුටම සමානයි. දුෂ්කරක්‍රියා කළ කාලයේ ගිහිගේ හැර යාම ආදී මේ කාරණා සමානයි. අවසානයේදී මම දකිනවා සියලු බුදුවරුන්ම ලොවට දේශනා කළ ධර්මයක් සමානයි කියන එක. ඒක තමයි අපි මේ තැන්ෙන් අවස්ථාවකදී වඩාත් ඉදිරියට ගත යුත්තේ කියන එක ඔබට වැටහෙනවා ඇති. එනු මම මේ බුද්ධාංශ පාළිය උදව් කරගෙන ඔබට මේ අවශ්‍ය නම් ටික කෙටියෙන් කියා දෙමින් අවශ්‍ය තැනට අපි යමු. බුදුවරු සියලු දෙනා එලි කළා වූ ධම කුමක්දයි කියන එක පිළිබඳව තේරුම් ගන්න. ප්‍රථම ගාථාව තමයි මම ඔබට ධර්මදේශනා පාඨය වශයෙන් ගනු ලැබුවේ. ඒ සඳහන් වෙන කාරණේ මොකක්ද කියන්නේ? අපි දන්නවා පියුමතුරා. මේ පියුමතුරා කියන වචනේ පෙන්වන්නේ පදුමුත්තර කියන වචනේ තමයි. ඒ බුදුන් වහන්සේගෙන් පස්සේ කාලෙක තමයි මේ ලෝක නායක වූ එහෙමත් නැත්නම් මේ මේ වතරඳකින් කියන කාරණේ විශේෂයෙන් තේරුම් ගන්න දුරාසදෝ උග්ගතේජෝ කියන එක. මේ දුරස්සදෝ කියන එකේ තේරුම සම කරන්න බෑ කාටවත් කියන එක. උග්ගතේජස් ඇති කියනකොට අපට තේරෙනවා. කවුද මේ සුමේද නම් වූ බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වුණයි කියන එක තමයි පළවෙනි ගාථාවෙන් කියවෙන්නේ. උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳවත් මෙහෙම සඳහන් කරලා ලබනවා. පහන් නුවණ ඇති, මන අමුව ඇති, සිරුර පමණට මහත් වූ ඍජු ගාත්‍රා ඇති. බබන සිරුර ඇති හැම සතන්ට හිතකර වූ උන්වහන්සේ බොහෝ සත්‍යයන් සසරෙන් නිතර කරයි කියන එක ස්ථාපිත කරනු ලබනවා. ඒ වගේම ඊළඟ ගාථාවේ තිබෙනවා මේ සිද්ධිය පිළිබඳව තොරතුරු හොයාගන්න අපට. යදා බුද්ධෝ පාපුනිත්වා කේවලං බෝධිමුත්තමං සුදස්සනම් හි නගරේ ධම්මචක්කම් පවත්තේ අන්න අපිට තේරෙන භාෂාවෙන් කියනවා යම් විටක බුද්ධත්වයට පත් වුණාද මේ බුදුරජාණන් වහන්සේ සියලු දේවල් තේරුම් අරගෙන පරිපූර්ණ සම්හබුද්ධියට ඊට පස්සේ කොහෙද ධර්මදේශනාව පැවැත්වයි කියලා තියෙන්නේ සදාස්ස සම්නගරෙහි. ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරපු තැනට අපි බරණැස ඉසිපතන ආරාමයේ කියනවා වගේ සදාස්සර නම් නගරය කියලා කතා කරනවා. ඊළඟට එහි සඳහන් කරනු ලබනවා ධර්මාවිසමය පිළිබඳව ධර්ම අවබෝධය ලබාගත් අවස්ථා තුනක් පිළිබඳව එහිදී සඳහන් කරනු ලබනවා ධර්මදේශනාවේ ධර්මාභිසමයේ පළවෙනි එකේ කෝටි 100ක් කොට පිරිස ධර්මාභිසමය වුණයි කියලා. ඒ වගේම පස්මරුන්දිනු උන්වහන්සේ කුම්භකරණ නම් වූ යක්ෂයෙක් দমনය කරයි කියලා තියෙනවා. ඒ ඒ අවස්ථාවේදී තවත් 90 කෝටියකට ධර්මාභිසමය වුණයි කියලා කියනවා. ඒ වගේම චතුස්සත්‍ය දේශනා කරයි කියනවා ඊට පස්සේ. ඒ චතුස්සත්‍ය දේශනාවේදී තවත් 80 කෝටියකට තරාවි සමය වුණයි කියලා. ඒ ඒ අවස්ථා තුනකදී මුල් කාරණාවල ධර්මාභි සමය සිදුණු ආකාරයන් පිළිබඳව දහම් කරනු ලබනවා. ඒ වගේම උන්වහන්සේ සමග හිටියා වූ රහතන් වහන්සේලාගේ සංඛ්‍යාවන්කුත් සම්නිපාත නැත්නම් එක්රැස් වුණා වූ අවස්ථා තුනක් පිළිබඳව සඳහන් කරනු ලබනවා. සඳහන් කරනවා මහේර්ෂි වූ සුමේද සර්වජ්‍යන් වහන්සේට විතරාගාදී මල ඇති සංසුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන්ගේ සම්නිපාත තුනක් වී අර ඒ අවස්ථා තුන තමයි පෙන්වන්නේ. සුදර්ශන නගරයේ ධර්මදේශනා එළඹි අවස්ථාවේදී භික්ෂුන් 100ක් කෝටියක් රැස් වුණායි කියලා පෙන්වනවා. දේවකූටයේදී භික්ෂුන් වහන්සේලාට සීවර පූජාය පූජාවක් කළ අවස්ථාවේදී 90 කෝටියක් ශ්‍රාවකයන් වහන්සේලා ඇති වුණායි කියලා කියනවා. ඒ වගේම චාරිකාවේ වැඩි අවස්ථාවේදී 80 කෝටියක් ශ්‍රාවකයන් වහන්සේලා ඇති වුණායි කියලා කියනවා. ඒ තමයි අර පරිවාර පිරිස වශයෙන් උන්වහන්සේට ඇති වුණා වූ භික්ෂුන් වහන්සේලා පිළිබඳව. මෙන්න මේ අතරදී තමයි අපට අදාළ චරිතය නැත්නම් මේ අපේ සිද්ධාර්ථ ගෞතමීන් වහන්සේ බුදුන් වහන්සේට මේ සුමේද බුදුන් වහන්සේට මුණ ගැසෙන අවස්ථාව සඳහන් කරන්නේ. අහං තේන සමයේන උත්තරෝ නාමමානවකෝ මම ඒ කාලේ උත්තරනම් වූ මානවකයා වෙලා හිටියයි කියලා පෙන්වන්නේ. ඔන්න ඔබට මතක තියාගන්න මේ සුමේද හාමුදුරුවන්ගේ සුමේද බුදුරජාණන් වහන්සේගේ උත්තර මානවකයා වශයෙන් ඉඳලා තමයි විවරණය ලබාන තියෙන්නේ කියන එක. ඒ වගේම මෙතන තියෙනවා අසීති කෝටියෝ මයිහං සරේ සම්නිදිස්තම් ධනං කියන එක. තමන් උපයාගත්තා වූ ධනය පිළිබඳ කොච්චරද කියලා 80 කෝටියක් ධනෙන් යුක්ත වෙලා හිටියා කියලා පෙන්වනවා. කාටද මේ අපි කතා කළා උත්තරනම් මානවකයාට. දැන් උත්තරනම් මානවකයා මොකද කරන්නේ? ඒවා කෙලි ඇල්මකින්තරව දන් දෙනවා. ඒ ශාසනය වෙනුවෙන්. ඒ ශාසනය වෙනුවෙන් දන් දුන්නෙන් පස්සේ අන්තිමට දන් දී පැවිද්දටපත් වෙනවා. අනේ පැවිද්දටපත් වන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ සුමේද බුදුරජාණන් වහන්සේ කළ අනුශාසනාව ගැන සඳහන් කරනවා. මෙන්න මෙහෙම. තේති මං බුද්ධං ව්‍යාපාසි කරන්තෝ අනුමෝදනං තින්ස සහස්සම්හි අයං බුද්ධෝ භවිස්සති. ඒ සුමේද බුදුරජාණන් වහන්සේ මේ කළ දානයන්ට අනුමෝදනා කිරීමේදී මේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයා නැත්නම් මේ අපි කතා කළා වූ චරිතයට අයිති කෙනා එහෙමත් නැත්නම් අපි කතා කළා වූ උත්තර මානවකයා මේන් කල්ප 30000කට එහා පැත්තේ බුදු වෙනවයි කියන මේ විවරණය ලබා දුන්නයි කියලා තියෙනවා. අනේ විවරණය ලබා දීම සම්බන්ධ කතාවේ තමයි මේ හැම චරිතයක්ම සඳහන් වෙන්නේ. එතනින් එහා පැත්තට තියෙන ગાථා 10ක් 12ක් 13ක් ඔබ දන්න කරුණා. ඒ තමයි කපිල වස්තුපුරෙන් පටන් අරගෙන නිර්වාණය දක්වාගේ ගමනේදී මව්පියන් උපන් නගරයේ ධර්ම දේශනා කර ස්ථාන ආදී මේ කාරණා ටික අන්තිම දේශනාවේදී ඔබට අහගන්න හම්බ වෙයි නැත්නම් ඔබට කීවලක් උපදැනටත් එක දන්නවා. අපේ කාලේ ඊට වඩා ගන්න වටින්නේ නැති නිසා අපි ඒ ටික අතහැරලා අවශ්‍ය තැනට යමු. මේ කියන විදිහට මොකද කරයි කියන්නේ? සසුන් ගත වෙලා ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් පැවිදි වෙලා ඒ ආදී කාරණාවල යෙදෙමින් හිටියයි කියලා කියනවා. මිනිස්සු සතුටටපත් වුණා පූජා පැවැත්වුවයි කියලා තියෙනවා. මෙහෙමත් තියෙනවා මේ හැම සූත්‍රෙම මේ හැම විවරණයකම තියෙනවා. අපිට මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ නිවීම අවබෝධ කරගන්න බැරි වුණොත් අපිත් මේ අනාගත බුදුහාමුදුරුවන්ගේ ශාසනය නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරමු කියලා ඒ අසන්නන් නැත්තම් සමීපේ හිටපු අය ප්‍රාර්ථනා කරයි කියලා තියෙනවා. මොකද මේ බුදුන් වහන්සේගේ නියත විවරණය මුල් කොටගෙන. ඊට පස්සේ එහෙම ජීවත් වෙලා අවසානයේදී ඒ සර්වජ ශාසනයේ ධර්ම දේශනා කරමින් ඒ කාරණා කටයුතු කරලා තිබෙනවා. එහිදී අවසන් වශයෙන් තියෙන අවසන් වශයෙන් කියන්නේ උතර මානවකයා වශයෙන් ඉඳලා අනතුරුව බඹලෝ යනවා. ඒ බඹලව යන්නට කලා වූ කාරණා පිළිබඳව තියෙන ගාථාවේ යම් කිසි වැදගත් කරුණක් තියෙනවා මම ඔබට එය පැහැදිලි කරලා දෙන්න කැමතියි. තත්ත තත්තප්ප මත්තා විහරන්තෝ නිසජ්ජට්ඨාන චංකමේ. අභිඤ්ඤාසු පාරමින් ගන්්වා බ්‍රහ්මලෝකම් ගච්ඡම්හා. මේක මොකද කියන්නේ මේ? ඒක වැදගත් කාරණයක්. එහිදී මම සිටීම, ඉඳීම, සක්මන. අපිම සබුසිරි විරියව් කියලා. එස් ඒ ඒ ඉරියව්හි අප්‍රමත්තව වාසය කරමින් අභිඥාවන් උපදවාගෙන ඒ පරතරට ගොස් ඒ කියන්නේ අරූපී ධාන උපදවාගෙන ඒන් චුතව බඹලව ගියයි කියලා තියෙනවා. මට නම් මේ ගාථාවේ තියෙන කරුණ වැදගත් වෙනවා. අපිට බුදු සමයේ තියෙනවා ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසම්පාදය එහෙම නැත්නම් සතර සරිපත්තාණය. මේ ධර්ම කරුණු එකක් වටහා ගැනීම තුළින් තමයි අපට සසර ගමන නිවා කරන මාර්ගයට යන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ ධර්ම කරුණු එකක්වත් වඩහා නොගත්තා වූ භාවනා ක්‍රමයක් තිබුණ බවට ජාතක පතක් සඳහන් කරනවා. දැන් ওই බෝධිසත්වයන් වහන්සේ යම් යම් අවස්ථාවල ජීවිතේ අත්හැරියම නැත්තම් ජීවිතේ Taman සන්තක දේවල් දන් දුන්නාම වනාන්තරයට ගත වෙලා ධානය වඩා බබලෝ ගියයි කියලා පෙන්නනවා. ඒ වනාන්තරගත වෙලා ධාන වඩා බඹලවයි කියන එක තමයි අපි පෙන්වන්නේ රූපී අරූපී බඹතලවල ආරාලකාරාම උද්දකරාම පුත්ත වැනි අය බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු අය යන්න හදාගත්ත මාර්ගය. ඒතර බඹලව යන මාර්ගය එකක්. දුකින් අත මෙදෙන මාර්ගය තවත් එකක්. උන්වහන්සේලාට දුකින් අත මිදලා හරියන්නේ නැහැ. උන්වහන්සේලා නියතිවරණ ලද බැවින් බඹලව ගිහින් ඊළඟ අවස්ථාවෙන් තුර ඉන්න වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන බඹලෝ යන මාර්ගය අපේ භාවනාව වශයෙන් භාවිතා නොකරන්නට. ඒ නිසා මේ වචනෙන් පෙන්වන මේ යාම් ඊම් සිටීම් කෙරෙහි ඉරියව් පැවැත්වීමෙන් පමණක් සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය තේරුම් නොගෙන ඉරියව් පැවැත්වීමෙන් පමණක් වැඩෙන්නේ සමාධියක් විතරයි. ඒ සමාධිය තවදුරටත් දියුණු කර ගැනීම තුළ තමයි රූපී හෝ අරූපී නැත්නම් පළමුව රූපාවචර අනතුරු අරූපාවචර ඒක රූපාවචර නිවීම නොවේ කියලා වැටෙනකොට තමයි අරූපාවචර ධානවල කියන්නේ. ඒන් කාලක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒ කාලක්‍රියා කිරීම තුළ භවයේ අග්‍රයට යන්නයි සිදු වෙනවා ඇරුණාම භව නිරෝධයක් සිදු වෙන්නේ නැහැ. මේ සමේ ධර්මදේශනාවේ මට කල් ලැබුණොත් භවයේ මුල සිට අග්‍රය දක්වා මේ සත්‍යාගයේ සැරිසැරීම සිදු වෙන හැටි පැහැදිලි කරන්න මම කල්පනා කරනු ලබනවා. එබැවින් අපි බෞද්ධයින් වශයෙන් මේ කියන ධර්මයේ තේරුම් නොගැනීමෙන් මේ ඉඳීම් සිටීම් ඈමීම් ඉරියව් හතර කෙරෙහි අවධානයෙන් නිස්ටීම තුළ කෙලෙස් යටපත් වීමක් කරනහම කෙලස් නැසීමක් සිදු වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. ඔබට කියවපු වත්පත්වල තියෙනවා මතකද සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම කියන එක. මේ භාවනාව කියන වචනෙන් වෙන්න ඕන ක්ලේශයන් ප්‍රහීන කර ගැනීම. භාවනාව තේරෙන්න පෙර ධර්මයේ තේරෙන්න පෙර අපේ අභ්‍යන්තරය අපි රෝපණය කරගත්තා වූ දුෂ්ටකමක් තිබෙනවා. මායාට අයිති ජඩත ලක්ෂණ ටිකක් තියෙනවා. මේ ටික අපි ධර්මයේ සරණින් භාවනාවේ සරණින් මරා දාන්න ඕනේ. මේ කියන මේ කියන භාවනාවේ බඹල යන භාවනාවේ මරා දැමීම නෙමෙයි සිදුවන්නේ යටපත් වීම. ඒ නිසා යටපත් වීම ධර්මයේ හඳුන්වනු ලබන්නේ අත්වලිතු අන්තයක් හෙවත් අත්කලමතානි යෝගයේ වශයෙන්. මේවා ධර්ම ශ්‍රවණයකට අපේ බෞද්ධ පින්වත්තුන් තේරුම් ගන්න ඕන. අනතුරුව එතනින් එහා පැත්තට මේ තොරතුරු ටික සඳහන් කරනවා. උත්පත්ති එතනින් එහාට මේ සුමේද බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිත සුදස්සනං නාම නගරං සුදත්තෝ නාම කත්තියෝ සුදත්තා නාම ජනිකා සුමේදස්ස මහේසිනෝ සුමේද නම් වූ මහේසීන් වහන්සේගේ උපදින නගරය සඳහන් කරු ලබනවා ඒක උකල් සඳහන් කරන්නේ සුදර්ශන නම් නගරය කියන්නේ ඔන්න අපි කතා කරනවා නම් සාවස්තිපුර කියලා නැත්නම් කිඹුල්වත්පුර කියලා ඒ වගේ තමයි මේක. ඒ වගේම පියාණන් පිළිබඳව කතා කරනවා. සුදත්ත නම් ශාස්ත්‍රයයි කියලා. සුදත්ත ලේසිතේ රුගණ සුදස්සල නගරයේ සුදත්ත ශාස්ත්‍රයාගේ ඒ වගේම මව සුදත්තා සුදත්තා නාම ජනිතා ජනිකා ජනිකා කියන එකේ තේරුම ඒ කාන්තාව කියන එක තමයි ජනිකා කියන්නේ බිහි කරන තැනක් කියන එකනේ ඒ වචنين පාවිච්චි වෙන්නේ එහෙමයි ජනිත කරනවා කියන එක තමයි ජනිකා එකෙන් කියනවා මව කියන අර්ථය. එතකොට සුදස්සන නගරයේහි සුදත්ත නම් පියානන්තලාව සුදත්තා නම් වූ මවගෙන් ඉපදුන බව තමයි සඳහන් කරනු ලබන්නේ. ඊළඟට සඳහන් කරනු ලබනවා ඒ සුමේද සම්මා සම්බුදුහු 9000ක් අවුරුදු අවුරුදු 9000ක් ගිහි ගෙයි වාසය කරයි කියලා තියෙනවා. ඔන්න අපිට දැනගන්න ඕන කාරණාව. ඒ අපේ කාලේ අවුරුදු 100 වුණාට ඒ කාලේ වසර සංඛ්‍යාව මට මේ වසර කියන එක වර්තමාන වසර ක්‍රමයෙන් නොනවෙන්න ඕන මනින්නේ ඇත්තේ. මොකද මෙනුම් ක්‍රම වෙනස් වෙනවා. සමහර විට වසර කියන එක මාසෙට ගණන් හදලා කිව්වත් දන්නෙත් නැහැ. ඒ කිසි එකක් අපි තියෙන ආකාරයෙන් තේරුම් ගන්න වෙනවා. මොකද මේ වසර කියන එක ගණන් හැදෙන්නේ හිරුගේ සිට තියෙන දුර ප්‍රමාණයට අනුව. අපට හිරු වටා රවුමක් පෘථිවිය යනකොට වසරයි. එතකොට අපට ළඟින් තියෙන ග්‍රහලෝකවල වසරක් වෙන්නේ ඊට වඩා අඩු කාලයක්. අපට වඩා ඈතින් තියෙන ග්‍රහ ලෝකවල වසරක් වෙන්නේ ඊට වඩා වැඩි කාලයක්. ඒ නිසා මේ වසර කියන එක සූර්යයා වටා භ්‍රමණය වීම තුළ අපි වසරක් ගණන් හදාන තියෙන හිටපු තැනට පෘථිවිය ආපහු වෙන එක. ඒ නිසා ඒක එක එකට සම්මත එක එක පෘථිවි ගෝලයන්ට නැත්නම් එක එක ග්‍රහ ලෝකයන්ට වෙනස් වෙනවා මේ වසර කියන එක. නිසා මේවා තරම් බරපතලව ගණන් ගන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි තේරුම් ගන්න වෙනවා. 9000ක් අවුරුදු වේගී හිටියයි කියලා කියනවා. ඊට පස්සේ ඔබ දන්නවා රම්මසු රම්මසුබ මාලිකා තුන පිළිබඳව. ඒ සම්බන්ධයෙන් මේකට සඳහන් කරන්නේ සුචන්දනක කොංචය සහ සිරිවර්ධන කියනා වූ මේ මාලිගා තුනේ වාසය කළා කියන උදාහරණ කරවල ලබනවා. ඒ වගේම අන්තප්පුරේ කියන උදාහරණ කරනවා 48000ක් පරිවාර ස්ත්‍රීව හිටියයි කියලා. ඒ වගේම යට වෙනවා ඊට පස්සේ කවුද අග්‍රස්සා නෑ අග්‍රමහේසිකා වුණේ කවුද කියලා. අග්‍රමහේසිකාව තුම සුමනානම් විය. අන්න මතක තියාගන්න ඕන වචනේ. සුමනා අග්‍රමහේසිකාව. සිද්ධාර්ථ කුමාරයාගේ රාහුල කුමාරයා වගේ තමයි මේ කුමා මේ සුමේද බුදුරජාණන් වහන්සේ ගිහි කල පුනබ්බ සොමිත්ත නම් විය. දරුවා. බලන්න ඒකාකාර විදිහට මේ චරිතය යනවායි කියලා මම සඳහන් කළේ ඒක තමයි. ඊළඟට මේ සුමේද බුදුරජාණන් වහන්සේ අපි බුදු පියාණන් වහන්සේ වගේම සතර පිරමිඩ දැක්කා. සතර පිරමිඩ දැක අස්සෙක් පිටින් අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ යනවා. උන්වහන්සේ ඇත් යානයකින්. නැත්තම් ඇත පිටේ තමයි මේ ගිහි ගෙයින් නික්මීම හේවත් මහ බිනික්මන කරායි කියලා කියන්නේ. ඒ වගේම අපි දන්නවා අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරන්න සිද්ධ වුණා. මේ සඳහන් කරන ලබන පුරා අටමසක් මුළුල්ලේ මාස අටක් ප්‍රධාන වීර්ය නැත්තම් මේ සඳහා මහන්සි වෙන්න සිද්ධ වුණයි කියන එක. ඒ වගේම මේ ලෝක නායකයන් වහන්සේට බුදුන් වහන්සේටත් අපේ මහා බ්‍රහ්මයා විසින් කළ ආරාධනාවේ පරිදි ආරාධනා ලැබ බුද්ධත්වයට පත් වෙලා සුදර්ශන නම් උයනේදී ධම්සක් දේශනාව පැවැත්වුවයි කියලා තියෙනවා. ඊළඟට මේ තව ටිකක් තොරතුරු පෙන්නන මේ සුමේද බුදුරජාණන් වහන්සේට සරණ සහ සබ්බකාමී කියන අග්‍රසාවකින් දෙදෙනා සරිත් මුගලන් වෙනුවට සාගර නම් උපස්ථායකතර ආනන්ද හාමුදුරුව වෙනුවට සඳහන් කරනු ලබනවා ඒ වගේම රාම රාමාය සුරාමාය යන අග්‍රසාවිකාවෙන් දෙදෙනා වන්නා අපි අපි අද වන්දනා කරන්න ආව ජයශ්‍රී මහ බෝධියට ඇසතු නැත්නම් බෝ කියලා කතා කරනවා. ඒ වෙනුවට එදා භාවිතා කරපු බෝධියට අපි අද භාවිතා කරන්නේ කොළොම් ගහක් කියලා. කොළොම් රොක බෝධියකට වෙන තමයි උන්වහන්සේ අවබෝධයටපත් වෙලා තියෙන්නේ කියන එක සඳහන් කරනවා. ඒ වගේම අග්‍ර උපස්ථායක දෙදෙනෙකුත් ඉන්නවා. ඒ දෙදෙනාට කියන්නේ උරුවෙල සහ යසර් කියලායි. ඒ වගේම අග්‍ර උපස්ථායිකාව දෙදෙනෙකුත් ඉන්නවා. ඒ දෙනාට කියනවා යසෝදරා සහ සිරිමා කියලා. ඒ වගේම උන්වහන්සේගේ උස පිළිබඳව සඳහන් කරනවා. අපි අපේ ප්‍රමාණයේ බුදුවරයෙක් අඩි 6ක් උස, එහෙම නැත්නම් සතර රියන් පුරුෂයෙක් වශයෙන් සඳහන් කරනු ලබනවා. අටාසූර්යන් උස්සු මහමුනිහු අ තරුවගේ මැද පුන්සඳක් සෙයින් සෑම දික් ප්‍රදේශෙම බැවරණේ 88 රියන් බුදුරුවෙත් බුදුරෙක් වශයෙන් තමයි මේ හඳුන්වා තිබෙන්නේ ඒ ඒ කාලවකවානුල තියෙනා වූ ආයුෂ උසපාන කාල වෙනස් වෙනවායි කියන එක. ඒ වගේම හොඳ ලස්සන දෙයක් සඳහන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ නිකලස් බව නිසා වටා පිටාවට කිසියම් ආකාරයකට අපට ඇසට පේන්නේ නැති වුණාට පිවිතුරු බවක් පාරිශුද්ධ බවක් බුදු රැස් කියන වචනෙන් කතා කරන්නේ ඒක තමයි. ඒ වගේ ශේස්ත්‍රයක් පුලා මේ නිකලස් බව යම් ආකාරයකට දැනෙනවා. ඒ කියන්නේ බුද්ධ රශ්මි කියන වචනේ පාවිච්චි කරනවා. මේ සඳහන් කරනවා මේ සක්විති රජුන්ගේ මිනිරුවන යොදුනක් තැන් බබලාද සක්විති රජු සතු මණිකක් තියෙනවා ඒක යදුනක් තරම්ද බලනවා වගේ මේ තථා මේ මේ සුමේද බුදුරජාණන් වහන්සේගේ අභා රත්නය කියන එකෙන් තේරන්නේ ප්‍රභාව කියන එක. ප්‍රභාව ප්‍රභාය ආත්පස යොදුනක් දුර. ලකින්ත කර්මත ප්‍රභාවත් බවක් වුණහන්සේ ළඟ තිබුණායි කියලා කියනවා. එකල්හි ඒ කාලේ 90000ක් අවුරුදු වෙනවා. ඒ කාලේ මොකද්ද එතකොට සංඛ්‍යාව අවුරුදු 90000ක්. අවුරුදු 90000ක් ආයු වලඳන්ට එතකොට ඒ කාලේ උපන් අයට පුළුවන් කමක් තියෙනවා. එතෙක් කල්ම මොකද කරන්නේ? ජන සමූහයා සසරින් එතර කිරීම සඳහා රැඳී සිටමින් ධර්ම දේශනා කරන කටයුතු තමයි කරන්නේ. ඒ කාලේ එතකොට ඒ වැඩවසන කාලේ උන්වහන්සේ ඇති කරන්නා වූ ශ්‍රාවකීන්ගෙන් ඒ නුවරවන් පිරී යනවා. විද්‍යා ඇති සත් අභිඥා ඇති සුද්ධි බල ප්‍රාප්ත වූ තාදී ගුණ ඇති රහතුන්ගෙන් මේ සස්න නැත්නම් මේ තලයේ පිරී ගියේ වෙනවා ඒ කාලේ සඳහන් කරනු ලබනවා. මෙසේ ඒ ඒ උන්වහන්සේලාත් බොහෝ දෙනෙක් මේ බුදු පියාණන් වහන්සේට පෙර මේ ඥානාලෝකේ නැත්තම් මේ ධර්මාභිසමය කරලා දෙමින් පිරිනුවන් වැඩියයි කියලා සඳහන් කරනවා. අවසානයේ සඳහන් කරලා වෙනවා. සුමේදෝ ජිනවරෝ බුද්ධෝ මේදාරම්ම නිබ්බුතෝ මේදාරම්හි මම්හි නිබ්බුතෝ ධාතු විත්තාරිතං ආසීත්තේසු තේසු උපදේශතෝ කියලා කරනවා. එන් කියන්නේ මොකක්ද? දින උත්තම වූ විශ්වමේද නම් බුදුරජාණන් වහන්සේ මේදාරාමේහි පිරිනුවන් වැඩිසේක. මේ මේදාරාමයේ කියලා කතා කරන එක අපි කුසිනාගර නැත්නම් කුසිනාරාමයේ රාගය කියනවා වගේ පිරිනම් වැඩි ස්ථානයේ. ඒ වගේම මේ ධාතුන් වහන්සේලා ඒ ප්‍රදේශයේ විහිදී ගියා විසිරී ගියා පතලුණයි කියලා සඳහන් කරනු ලබනවා. මේ තමයි අපිට කතා කරන්න තියෙන මේ සුමේද චරිතය දැනගත යුතු තැන. මේ කොටස කතා කළ පමණින් මේක ධර්මදේශනාවක් වෙන්නේ නැහැ. ඒක අතීත තොරතුරු විග්‍රහයක්. ඒක බලාගත්තට කලන්නේ දැනුවත් වීම සඳහා. දැන් අපි ඊළඟට යොමු කරන්න ඕන කාරණේ තමයි මේ බුදුවරුන්ගේ මේ චරිතවල ඒකාකාරීත්වයක් තියෙනවා වගේම බුදුවරු ලෝකෙට එලි කරන දහමෙත් දෙකක් නෑ. එක දෙයක් තියෙන්නේ. අන්න ඒ දහම මොකටද අපට අවශ්‍ය කියන එක අපි තේරුම් ගන්න වෙනවා. විශේෂයෙන්ම ඔබට මේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ගාථාවක් දෙකක් මම මතක් කරන්නම්. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරයෝදපණං ඒතම් බුද්ධාන ශාසනං සීලු පව් නොකිරීම කුසලතා වර්ධනය කර ගැනීමත් සිත දමනය කර ගැනීමත් යන සීලු බුදුරොන්ගේ අනුශාසනාවයි. තථාගතස්ස බුද්දස්ස සබ්බ භූතානුකම්පිනෝ පర్యాయ වචනං පස්ස දේශ ධම්මා ප්‍රකාශිතා. තවත් ගාථාවක්. තථාගත බුදුරු ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් අර්ථයෙන් යුක්තනා වූ කරුණු දෙකයි පැහැදිලි කරන්නේ. ඒ තමයි පාපම් පාප පාපකතෝ පස්ස තත්ත සාපි විරජ්‍යත. පාපේ පාපේ වශයෙන් දැකලා එයින් මිදෙන්න කියන එක. අර සබ්බ පාපස්සාකරණම් පදේටම ගැලපෙනවා මේ පාපෙන් මිදෙන්න කියන එක. ඒකට මේ වෙසක් සමය තුල මේ ආමිෂ පූජාව කියන එක අර කොඩි වැලක සිට පහනක සිට දාන දාන්සල දක්වා බුදුන් පිළිම දක්වා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. කරාට කමක් නැහැ අනිවාර්යයෙන්ම. වෙනදාට වඩා හොඳින් කරාට කමක් නැහැ. නමුත් ඒක ඒ ආමේශ පූජාව ධර්මයේ නොදෙන කරන පූජාවක් දැනගත්ත කෙනාටත් කරන්න පුළුවනි. ඒක Tamanට මෙලෝ සහ පරලෝ වශයෙන් විපාක ලැබෙන කාමවචර කුසලයක් වෙනවා එරුණාම ආමේශ පූජාවේ විපාකයක් වශයෙන් අපිට මේ දුකින් මිදීම සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා ධර්මයේම තේරුම් ගන්නට වෙනවා. වත්මන් ඇති වී තිබෙන தත්ත්වය ආශිර්වාදයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඔබට ශ්‍රවිදුස්සේ මාධ්‍යුස්සේ ඕනෑ තරම් ධර්ම දේශන අහන්න හැදේවි. තම තම නැන පමණින්. අනේ බඳු தත්ත්වයකදී ඔබට මේ தත්ත්වයේ තේරුම් අර ගැනීම තුළින් මේ කියන කාරණාවක් තුළින් වඩා බුදුදහමට නැත්තම් ධහමට බුදුදහමට කියනවට වඩා මම කැමති එක ලෝකේ සමස්ත පිළිගත යුතු සද්ධර්මයට නැඹුරු වෙන්න පුළුවන්කමක් ලැබෙනවායි කියන එක. අපි මේක පැහැදිලි කරගන්න ඕන මොකෙන්ද? මම මේ මතක් කළා වූ දේශනා සූත්‍රයේ පාඩයෙන් පෙන්වන්නේ ධර්මපරයය දෙකක් ඔස්සේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනවායි කියන එක. එමත් නැත්නම් මේ ගාථාවේ සඳහන් කරන ආකාරයෙන් ගත්තහම අපට හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. අපේ බුදු සමය තුළ උගන්වනු ලබනවා භවය කියන තොරතුරක් පිළිබඳව. මේ භවය බෙදනවා කාම භවය, රූප භවය, අරූප භවය කියලා. මේ කාම භවය කියන එක දුගතිගාමී කියලා අපාය හතරකට බෙදෙනවා. සුගතිගාමී කියලා සප්තකාම ස්වර්ගය කියලා කියනවා. එතකොට කාමයන්ගේ හොඳ නරක පැත්ත තුළ සතර අපාය සහ සප්තකාම ස්වර්ගයට කෙනෙකුට යන්න පුළුවන්. මරණින් මතු ජීවිත අවසානයේදී. ඊට එහා පැත්තට කාමයන් යටපත් කරලා ධානය උපදවා ගත්තොත් ලෞකික ඒ ලෞකික රූපාවචර ධානය තුළ රූපී මමතල 16න් එකකට යන්න පුළුවන්. රූපාවචර ධානය හතර පුදවා ගත්තොත් එයින් රූපාවචර බඹතල හතරට යන්න පුළුවන්. මේ සියල්ල ගත්තල නවසත්තාවාසයේ 31 තලය. මේ නවසත්තාවාසයේ 31 තලයේ සත්‍යය ඇවිදිනවා. බුදුරු පහළ වුණත් නැතත් පව පින ධානයේ කියන මේවා ඔස්සේ මේ භවගාමිත්වය යන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමනම් ඒක සියලු සත්වයින්ට අයිති ඉරණමක් වෙලා තියෙනවා. මොන જાතියකට අයිති වුණත් මොන ආගමකට අයිති වුණත් මේ தත්වෙන් මිදෙන්න බුදුවරුන්ගේ අවදානුශාසන නැතුව බෑ. මේක විශේෂයෙන් තේරුම් ගන්න වෙනවා. ඒක මේ தත්වයන් උරුම වෙන්නේ මිනිසුන් විසින් කරන ක්‍රියාකාරකම් තුළ. මිනිසුන් විසින් කිව්වම මම මේ බණ ටික කියන්නේ බෞද්ධ පින්නතුන් විතරක් නෙමෙයි. සිංහල තේරෙන සමස්ත ජාතීන් ආගම් ඔක්කොටම. මෑතදී මා දුටු කරුණක් තිබෙනවා. ඒ තමයි ඉස්ලාම් දේවස්ථාන තුල කරන්නා වූ කතිකා සිංහලෙන් පවත්වමින් සිංහල අහන්න කැමති අයට සවන් දෙන්න සලස්සමින් අපතුල ඔවුන් කෙරේ සැකයක් තියෙනවා දුරු කරගන්නට ඉඩකඩක් සලසන එක. මා තවදුරටත් කරුණක් තමයි එබඳු ඇසූ කරුණක් තමයි එබඳු ස්ථානයකට ඒ පුජනීය ස්ථානයකට අපේ ස්වාමින් වහන්සේලා වැඩම කරලා ධර්ම දේශනා කරයි කියන එක. හොඳ ප්‍රවණතාවක් මේක. අපිට එහෙම මේ තැන් වලට වඩින්න අවශ්‍ය නැහැ නමුත් විවෘත වෙන එක හොඳයි. ඊට වඩා මම මේ විවෘත වීම පැත්ත තව පැත්තට විවෘත කරලා දෙන්න කැමතියි. අපි මේ හැම දෙනෙක්ම Taman අදහන ධර්මයට හිර වෙලා ඒක ඇත්ත කියලා හිතන්නේ ඉන්නවා. නමුත් මේ ලෝකෙ මීට වඩා විවෘතයි. ලෝකෙ අද කුඩා වෙලා තිබෙනවා. සවිදුස්සේ මාධ්‍ය වල තරම් තියෙනවා. ඒ නිසා අපි මීට වඩා අපේ බුදු සමය තුළ අපි කාටවත් අනිත්යෙන් වලට යන්න හෝ අනිත් ධම් ශ්‍රවණය කරන්න තරම් කරලා නැහැ. නීතියෙන් තහනම් කරලා. නමුත් සමහර අය එහෙම සීමා කරන් තිබෙනවා. මේ සීමා කරන එකම නොගම නොමග යාමට හේතුවක් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ නැහැ අනිත් ආගමේ අයට ආගම අතහැරලා බෞද්ධ වෙන්න කියලා. අතක තබා ගන්න. හැබැයි මේ දේ ශ්‍රවණය කරාට කමක් නැහැ සිංහල තේරෙනවා නම්. එහෙනම් නිවසේ සිටම රූපවාහිනී ගුවන්විදුලි යන්ත්‍රවලට උදව් කරගෙන ඔබට අපි මේ කරන කාරණා පැහැදිලි කරගන්න පුළුවන්කමක් ඒ පැහැදිලි කරගත්තාම ඒ වයත්තනම් අනුගමනය කිරීමේදී ඔබේ ආගමික නාමයේ ලේබලය අතහැරෙන තුවට කමක් නැහැ. සැබවින් ඔබ සත්‍ය පිළිපදින කෙනෙක් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න. පසුගිය කාලවකවානුවල තුල සිදු වුණා වූ හදිසි අකරතැබ්බයක් නිසා දේශීය සහ විදේශීය ජීවිත 300ක් විතර බිලි වුණා සහ බිලි කරගත්තා. තමනුත් බිලි වුණා අනිත් අයගේ ජීවිත විනාශ වුණා. බලන්න බුදුසමී ගැනීම වලට ගත්කල සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චරෝ. දඬුවමට කැමති නැහැ මරණයට බය වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා තමන් උපමා කොටගෙන තමන් බිය නම් නහනෙය. හිරිහැර කරන්න එපා. නඝාතේ ඝාතනය කරන්න එපා. අහලා බලන්න මියගේ කාගෙන්වත් මැරෙන්න කැමතිද කියලා. අනතුරුව ඒ මියගිය අය වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගයේදී Tamanta ඇතිවෙන්නා වූ වේදනාව, පාඩුව, දුක, තරහව ආදී කාරණා නිසා කිසිවෙක් ඒ කිසිවෙක් තවත් ඒ දේ කළ අයට විරුද්ධව කටයුතු කරන්න ගියේ නෑ නේද? අන්න ඒක තමයි බෞද්ධකම කියලා කියන්නේ. වෛරයෙන් වෛරය නොසංසදී කියන බුදුසමයේ තියෙන දෙයක්. එහෙනම් ඒ අර අරයට විරුද්ධව නොගියා වූ අය පිළිපදලා තියෙන්නේ බුදුන් වහන්සේ වදාළ සත්‍යයයි. ඒක තමයි ලේබලයක් මාරු කරගන්න ඕනේ. අන්න එහෙම කාරණා තේරුම් ගන්න පුළුවන් වෙන එක තමයි හොඳ. ඒ නිසා මම මතක් කරන්න කැමති අපි මේ කරන පැහැදිලි කාරණා මේවා බෞද්ධයින් සඳහා නෙමෙයි. තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ සමස්ත 62ක් මිස්තිදු වලින් මිසදිටු වලින් පිරුණ සමාජයක් සඳහා. එහෙමනම් ඒ 62කින් මිසදිටු නිසා එවන් මෙදෙන්න මේ තථාගතයන් වහන්සේ කළ කරුණ පැහැදිලි කිරීම උදව් වුණා. අපිට ජත්තරේශ කතා කරන්න පුළුවන් සිංහල භාෂාව. නමුත් මේ රටේ ඒක බොහෝ දෙනාට තේරෙනවා. එහෙනම් තේරෙන අය තේරුම් අරන් ඇත්ත නැත්ත කුමක්දයි තේරුම් ගන්න. මම හිතනවා මේ ආගමික කියන ඒ වගේ යම්කිසි බන්ධනයක යටත් කරනවට වඩා සීමාවකට යටත් කරනවට වඩා මේ සමාජයේ විවෘත වෙලා හැමෝටම සත්‍ය තේරුම් ගන්න ඉඩ දෙනවා නම් අන්න එතකොට තමයි සැබෑ ඒක ආගමකට එන්න පුළුවන්කම. ඒ ආගම කියන එකට මම බුද්ධ ආගම හෝ කතෝලික ආගම හෝ හින්දු දහම හෝ කියන්නේ නැහැ. ඉස්ලාම් දහම හෝ. ඒක සත්‍ය සත්‍යට ළඟා වීම කියන එක. මේ පිළිබඳව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා අපට සවන් දීලා තේරුම් ගන්න මේ මිනිසාගේ පැවැත්ම ක්‍රූර වෙන්නේ කොහොමද සිවුම් වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒක තේරුම් ගන්න හැම කෙනෙක්ම. බුදු සමෙන් උගන්වනු ලබනවා මිනිසා තුල ඉන්නවයි කියලා මමත්වේ නම් වූ මිත්‍යා දෘෂ්ටියක්. මේ මමත්වේ නම් වූ මිත්‍යා දෘෂ්ටිය තමයි කෙනෙක් පාපයට නැත්තම් සසර ගමනට පාරවල් කපලා දෙන්නේ. ඒ සසර ගමනට පාරවල් කපා දෙනු ලබන්නේ මමත්වයේ විවිධ ප්‍රවේද ප්‍රභේද මගින්. මතක තබා ගන්න. දැන් බලන්න අපි කතා කරපු එකේ අගට යන්න ඉස්සරලා මුලින් කතා කරන්න වෙනවා. පුද්ගලයේ ජීවත් වෙනකොට මොහොතින් මොහොත ඉපදෙනවා මැරෙනවා. ඔහුගේ අදහසේ පවතින්නේ කෙනෙකුට රිදවන කටයුත්ත නම්, හොරබැරකම් කරන කටයුත්ත නම් එහිදී ඔහුගේ චිත්තය අපිරිසිදු වෙනවා. එහෙනම් එතන මමත්වේ නපුරුම එක පැත්ත, පරිහානිය පැත්ත. ඒ බඳු තත්වයකටපත් වෙන ඕනෑ කෙනෙක් ජීවිතෙන් පරිහානියටපත් වෙනවායි කියලා කියනවා. මෙවෙන් අපි අපේ දහම් පාසල්වල නැත්තම් විහාරස්ථානවල අපේ බෞද්ධ නිවෙස්වල කිසි විටකත් දරුවන්ට උදව් කර උදව් උපකාර කරන්නේ සතෙක් මරන්න කියලා. නිකන්වත් කැටපෝලකින්වත් සතෙකුට විදින්න එපායි කියලා උගන්වන්නේ. සමනලීකට අනුකම්පා කරන්න, වතුරට ඇද්ද කූඹියෙක් බේරා ගන්න, සුරතලයට සුපූසෙක් නැත්නම් සුනකෙක් හදලා කන්න දීලා ආදරය කරනවා. අනේ සතුන්ට ආදරය කිරීම ගන්නීම තුළ ඔවුන්ගේ ජීවිතය නැත්නම් ඔවුන්ගේ හිත මොලක් වෙනවා. නමුත් මේ ලෝකේ නැද්ද දරුවන් හදන අය? උපදිනන් පස්සේ ඔවුන්ට පියක් අතට දීලා ප්ලාස්ටික් වලින් හදපු සත්වයකට බෙල්ල තැනලා ඊට පස්සේ ලේ වගේ වැකිරෙන් වැగిරෙන්ට සකස් කරලා ඝාතනයට පුරුදු කරන අය නැද්ද මම දැකලා තියෙනවා එහෙම අන්තර්ජාලය තුල එතකොට ඒ දරුවෝ ඒ අම්මලාගේ දරුවෝ ඊට පස්සේ සමාජයට අනුකම්පා කරන්නද පුරුදු වෙන්නේ ටික ටික ඝාතනයටද හුරු වෙන්නේ බලන්න ගෙදරට මාළු අරන් ඇවිදින් කපන කෙනා ඉදිරිය හිටලා කරන්නේ නමුත් මාළු අල්ලන පුද්ගලයා ලොකු පිහියක් පාවිච්චි කරලා කිසි කරදරයක් නැතුව මාළු කපනවා. හොයලා බැලුවොත් එහෙනම් නිරන්තරයෙන් මාළු කපන පුද්ගලයා සහ ඉඳහිට මාළු කපන පුද්ගලයා අතර චරිතයේදී අර මාළු කපන පුද්ගලයා අතර අරෝධයක් ඇති වුණොත් එහෙම ඉතා ඉක්මනින් මාළු කපන පිහියම් පාවිච්චි කරනවා ඝාතනයට. එමේ සත්ත්ව හිංසාව කියන එක සමස්ත සමාජයේදීම කෙනෙක් නපුරු කරනවා නරක කරනවා පරිහානියටපත් කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඒකෙන් ඉවත් වෙන්න ඕන. අභිහිංසා කියන වචනේ පාවිච්චි වෙන නිසායි. එනිසා යම්කිසි ආගමක යම්කිසි ජාතියක යම්කිසි රටක හැදෙන දරුවන්ට නපුරුකම උගන්වනවා නම් ඒක ආගම මම දකින්නේ ඒක මායාගේ ආගම නැත්තම් යක්ෂයාගේ ආගමක් විදිහට. අන්න ඒකයි තේරුම් ගන්න ඕන කාරණා. එහෙම නපුරුකමට දරුවන් හදලා යහපත් දරුවන් හදන්න බෑ. ඕන් එතන වැඩෙන්නේ ඕන්ගේ හිතේ අපේ ධර්මයේ උගන්වන්න පරිදි ලෝභය නැත්තම් ද්වේෂය. ඒක තේරුම් ගන්න වෙනවා. ලෝභ දේශ මොහ පෝසත් කරගත්තාම ජීවිතය අවසානයේට යන්න වෙන්නේ සතර අපායට. ඒකට මමත්වේ නරකම පැත්ත තමයි සතර අපාගත වීම කියලා කියන්නේ. අනේ ඊට පස්සේ අපේ සමාජය තුළ ඒවක් කරන්නේ නැතුව අර ආදරේ කරුණාව මෛත්‍රිය ගන්නනවා. එහිදී මොකද වෙන්නේ? ඕන් පුණ්‍යකාමීන් බවට පත් වෙනවා. මේ පුණ්‍යකාමීත්වයේ අඩු බව, මධ්‍යම බව, උසස් බව කියන කාරණා තුල තුන තමයි මිනිසුන්ගේ ජීවිතයේ දුක්සහගත බව, සැපසහගත බව සහ දෙවියන් හය දෙනා නැත්තම් සදිව්‍ය ලෝකේ උත්පත්ති සිදු වෙන්නේ. නමුත් මේකෙත් මමත්වය තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර සතරපාගත වෙන මමත්වයට වඩා හොඳ මමත්වයක් තමයි සදිව්‍ය ලෝකේ සහ මනුස්ස ලෝකේ. නමුත් බුදුරළුවට පහද වී මමත්වය කියලා දුන්නේ නැත්නම් මේ කම්සප නැත්නම් මේ පස්සිදරන් පිනේම අතහැරපුවාම මොකද වෙන්නේ? අන්නාර කියන්නා වූ අර ගාථාවේ සඳහන් කළා වූ යද්දීද්දි සිටිද්දි කියන කාරණාවලදී සිත සංසුන් කරන්න උත්සාහ කරනවා. ඒ සංසුන් කරන්නේ ධර්මයක් උදව් කරගෙන නෙමෙයි කර්මස්ථානයක් නැත්නම් අරමුණක් වඩලා. ඒ තුළ කෙලෙස් යටපත් වෙනවා. කෙලෙස් යටපත් වුණාට ඒ ධානයේදී මමත්වය ධානයට ආරෝප වෙනවා. ලෞකික ධානයේදී ලෞකික ධානයේ මමත්වෙන් යුක්ත වෙනවා. ලෝක ඊළඟට අරූපාවචර ධානයේදී අරූපාවචර ධානය මමත්වෙන් යුක්ත වෙනවා. එනිසා අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ මමත්වේ නම් වූ දුෂ්ටත්වයක් හෙවත් පාපයක්. අතක තබා ගන්න. අපි කතා කරන සතුන් මැරීමේ පාපේ නෙමෙයි ත්‍රිපිටකයේ අඟුරට පෙන්වන්නේ. මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ කියලා සඳහන් කරන විපල්ලාස සූත්‍රයේ. සත්‍යය ඉපදෙමින් මැරෙනින් සසර ගමන් කරන්නේ යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් නිසාලු. ඒ කුමන මිත්‍යා දෘෂ්ටියද? ඒ සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගත්තා වූ මිත්‍යා දෘෂ්ටිය. අතක තබා ගන්න. අපාය යන්නේ සංස්කාර නිත්‍ය සුඛාත්ම නිසා. හැබැයි අපාය යන්නේ අපුඤ්ඤාවි සංකාර නිත්‍ය සුඛාත්ම වුණාම. සදිව්‍ය ලෝකේ සහ කාම ලෝකේ මිනිස් ලෝකේ උපදින සංස්කාර ධර්මයන්වත් පුණ්‍යාවි සංඛාරයෙන් නිසකාත්ම වුණාම අපුණ්‍යාවි සංඛාරය කියනවා පාපයට පුණ්‍යාවි සංඛාරය කියනවා අපි දන්න පිනට රූපී අරූපී බඹතල උපදින්නේ ආනිජ්ජාවි සංඛාරයවත් ඥානතුම කුසලයේ නිසකාත්ම වුණාම එහෙනම් නিত্য සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ කාම රූප අරූප බවස්ත්‍රේ සත්වෙන්ට ඇවිදින්න සිදුවනා කියන එක බුදුන් වහන්සේගේ ඉස්සා ගැනීම අන්න එහෙමනම් තේරුම් ගන්න අපට ගැඹුරු දහමක් තේරුම් නොගෙන මේ භව ගමනේ නිදහස් වෙන්න බෑ. මේ නිසා මේක සමස්තයක් වශයෙන් සමාජය තේරුම් ගන්නට. තේරුම් කරගෙන පරිසරය ආරක්ෂා වේ යුතු, සතරතුන් ජීවත් වේ යුතු, මිනිසුන් ජීවත් වේ යුතුද, ආගමික සහජීවනයේ තිබිය යුතුද කියන එක හැමෝටම කල්පනා වෙන්න වෙනවා. අපි ජීවත් වෙන්න උපන්නයි අපට ජීවිතේ ඉදී මේ අනතුර ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒකට බාධාවක් කරන්න කාටවත් අයිතියක් නැහැ කුමන ආගමකවත්. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඊට එහා තේරුම් ගත්තාම අපට ගැඹුරු කාරණයක් තේරුම් ගන්නට බුදුන් වහන්සේ ඊට පාදුසරසලා තිබෙනවා. ඒක තමයි මේ භවගාමිත්වයේ නපුරුකම අපාය පැත්තට මධ්‍යස්ථකම කාම ලෝකයේ පැත්තට ඊට වඩා මමත්වයේ සියුම්කමක් කරුණාම එතනත් මොහොහෙම අයින් වෙලා නැහැ. එහෙනම් අපට භවගාමිත්වයෙන් මිදෙන්න බෑ. සදාකාලික ස්වර්ගය හෝ සදාකාලික නිරේ කියන වචනේ පාවිච්චි කළාට බුදු සමය සදාකාලික නෑ ඒවා. නිරේ කිය දේවදත්තත් ආපහු උපදිනවා. රූපී අරූපී බමතාවට කිය ආලාරකාල බුද්ධ කරම් පුත්තත් ආපහු වෙනවා. ඒ කියන්නේ සදාකාලික නෑ ගමන්. එහෙනම් මේ සදාකාලික නැති තැන් වලට ගිහින් ආපහු වෙන එක වළක්වන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යක අනාත්මය කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඔබට ජීවිතෙන් එහා පැත්තට නොයා ජීවිතය තුල සොයාගන්න පුළුවන් වෙනවා සැනසීමක් එකට කියනවා නිර්වාණ කියලා. මේකට කියනවා ලෝකෝත්තර විමුක්තිය කියලා. බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර විමුක්තිය ලබා ගත්තේ අවුරුදු 80 දී නෙවෙයි 35 දී. 35 සිට ජීවිතාවසානය දක්වා ගත කරපු මේ කාලයේ උන්වහන්සේ වින්දී සුවයට තමයි නිර්වාණ කියලා කියන්නේ. එහෙමනම් තේරුම් ගන්නට අවශ්‍ය කාරණයක් තියෙනවා. බුදු සමයෙන් තමයි මේ භව ගමන නවත්තන්නට මිනිසුන්ට ධර්මය ලබා දීලා තිබෙන්නේ. ඒ ලබා ගත්තාම අපි කියනවා අපි කතා කරන තථාගතයන් වහන්සේගේ සිරුර දැකීම වෙනුවට මේ බුද්ධ කියලා කතා කරන්නේ පංචස්කන්ධය අනාත්මයට නැත්නම් නිර්වාණයට. ඒ නිර්වාණයට තමයි අපි යන්නේ. නිර්වාණයටයි බුද්ධ කියන්නේ එතෙන්ටයි අපි යන්නේ. සමහර විට මේ අනිත් ආගම් වලින් පෙන්වන සදාකාලික ස්වර්ගය හොනි ක්‍රියාවත් මෙහෙම විය යුතුයි නේද? එකයි වෙන්න ඕන කාරණාව. එබැවින් මේ කරුණු ගැඹුරින් වටහා ගන්නට වෙනවා. මේ කරුණු වටහා ගැනීමදී මේ සංස්කාර ධර්මයන් කියන එකේ ගැඹුර මීට වඩා ටිකක් වැඩි. අපි දන්න පොතපත ඉගෙන ගත්ත කාරණාවලට වඩා වැඩි සංස්කාර ධර්මයන් කියන්නේ නැහැ බාහිර වස්තුන් වල ඒක රාශ වීමට. ඒවට කියන්නේ සංඛාර කියලා විතරයි. පාලියෙන් සයන්න බිඳු ආපත්තාන කායන්නෙන් කියන්නේ සංඛාර කියලා කසලවලට. කසල සම්බන්ධයෙන් සියලු සංස්කාර ධර්මයන් උගන්වන්නේ නැහැ. සියලු සංස්කාර ධර්මයන් උගන්වන්නේ තත්ත්වය අපායට යන මනුස්ස ලෝකයේ උපදින බ්‍රහ්ම ලෝකයේ යන කාරණා ටික පිළිබඳව. ඒ කාරණා අපේ හිතේ තියෙන්නේ. පව් වලට අපුඤ්ඤාවි සංකාර කියනවා, පුණ්‍ය වලට පුඤ්ඤාවි සංකාර කියනවා, ඥාන වලට අනිජ්ජාවි සංකාර කියනවා. අන්න සබ්බේ සංකාරා. එතකොට මේ සංඛාර කියන පදේ තේරුම මොකද්ද තේරුම් ගන්න මාප්‍රාණ කායන්නේ මේ සංඛාරයේ තියෙන්නේ අபிසංකාර කියන එකේ තේරුම අනාගත ඵල උපදවන හේතු. මේ ජීවිතයේ හෝ මේ ජීවිතෙන් එහා පැත්තට අනාගත ඵල උපදවන ලබන්නේ මේ අபிසංකාරය තුළ. අபிසංකාර රැස් කිරීම තුළ තමයි සත්‍යය ගමන් යන්නේ. බුදුන් වහන්සේ වදාළේ නැද්ද තේසං ූප සමෝසුකෝ කියලා. එහෙම නැත්නම් සංකාරංච නිරෝධේන නාති දුක්ඛස සම්භවෝ කියලා. මේ සංඛාර නිරෝධ කිරීමෙන් තමයි මේ දුක් සියල්ලෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අපි මෙබඳු සමයක් තුළ මේ සංඛාර මොනවද සංඛාර රැස් කිරීමෙන් ලැබෙන්නේ මොකක්ද? ඒකේ පවතින මිත්‍යා දෘෂ්ටිය කුමක්ද? සංඛාර නිරෝධගාමී ප්‍රතිපදාව කුමක්ද? අන්න ඒක තේරුම් ගන්නට වෙනවා. ඒක තේරුම් ගැනීමට අවශ්‍ය කාලය, ඉඩකඩ වර්තමාන සමාජයේ ඊට අදාළ ධර්මදේශනා පවා ලැබී තිබෙනවා. දේශනා වෙනවා ගැඹුරින්. ඔබට මේවට සවන් දෙන්නට ඉඩකඩක් ලැබී පවතිනවා. අර සැනකෙලි ස්වභාවය නැති වුණාට බාහිර පරිසරයට සකස් කරගෙන කස්සල් මලින් බර වෙනවා, පලින් බර වෙනවා, දළු වලින් බර වෙනවා. ඒ කියන්නේ වෛශාඛ්‍ය මංගල්‍යයට පරිසරය සූදානම් වෙනවා. දරුවන් වැඩිහිටියන් මේක සත් ලස්සන කරනවා. ඒ ලස්සන කරගෙන මෙන්න මේ ධර්මාභිසමය කියන කාරණේ තේරුම් ගැනීම තුළින් අපි සියලු බුදුර ලෝට හෙලි කරවදාලා වූ. එදා යුගයට අවශ්‍ය කරන්නා වූ දහම් මඟ තේරුම් අරගෙන ඒ තුළින් සාමයේ සමගයේ සමාදානයේ රජාන ලොවක් බිහි කරගන්නට උත්සාහ. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අද එම ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්ම දේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට ධර්ම දේශනාවක දායකත්වයේ ලබා ගන්නේ නම් කතා සහකරන ලෙස ප්‍රඥාවන්ත ලෙස මතක් කරමින් ප්‍රඥාවන්ත වන ලෙස මතක් කරමින් මේ ධර්ම අනුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා